නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ මෛත්‍රී භාවනාව තුළින් द्वේෂය අවබෝධ කරගන්නේ කොහොමද ද්වේෂය නැති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසේවා කියා මෛත්‍රිය වඩන මෛත්‍රී භාවනාවේ නිරත වන ආර්ය ශ්‍රාවකයා මේ द्वේෂය Taman තුල අටගන්නේ කොහොමද? द्वේෂය Taman තුල සැඟවිලා පවතින්නේ මොන ආකාරයකද කියන එක පිළිබඳ අවබෝධය ලැබීම වඩා වැදගත්. ඒට හේතුව තමයි මෛත්‍රිය කියන පාරමිතාව සම්පූර්ණ වෙනකොට අපතුල තියෙන කෙලෙස් සියල්ල නීවරණය වෙලා අපගේ චරිතයේ අඩුපාඩු සියල්ල නිවැරදි වෙලා අපි මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නවා මේ මෛත්‍රී භාවනාව තුලින් මෛත්‍රී භාවනා කරන භාවනා යෝගියා තමන්ගේ මෛත්‍රිය තුලින් අවබෝධයටපත් වෙනවා මේ මෛත්‍රිය කරනකොටගෙන කොහොමද මේ අඩුපාඩු ඇදෙන්නේ කියන එක පිළිබඳව අද වර්තමාන සමාජයේ ගත්තාම ගොඩාක් ಗುಣධර්ම අපි වඩමින් පවතිනවා පන්සිල් වෙනුවට දසසිල් වඩන පින්වතුන් ඕනතරම් අද වර්තමානයේ සිටිනවා নানা ප්‍රකාර භාවනාවල නිරත වෙච්ච ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සිටිනවා ඒත් මාර්ගඵල ලැබින්නේ නැහනේ මේ ලෝකයේ ලෝභ දේශ මොහ මිත්‍යාවට සනීප කරපු කෙනෙක් නැහනේ. මේ අඩුව මේ වර්තමානයේ විශාල අඩුවක් වශයෙන් පවතිනවා. හොඳට නිවිලා බොහොම ලස්සනට වචන කතා කරන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. පූජා භූමියක භාවනාකට සටහනක විශේෂ අවස්ථාවක හොඳ ලස්සන වචන ගුණයාපත්කමෙන් පිරිච්ච කරුණු කාරණා මේ විදිහට කතා කරන අවස්ථා ඕන තරම් තියෙනවා. Tamanට අසාධාරණයක් වෙනකොට Taman බලාපොරොත්තු වෙන දේ නොවනකොට අකටයුතු දේවල් සිදුවෙනකොට අර ಗುಣධර්ම අර යාපත් වචන ඔක්කොම අතුරුදාම් වෙලා අයාපත් වචන කියවිලා කලබල වෙලා নানা ප්‍රකාර ප්‍රශ්න ගැටළු වලට අපි මුහුණ දෙනවා. මේ தত্ত্বය ගොඩාක් අය තුල පවතින தত্ত্বයක්. එනම් අපි තුල द्वේෂය තාම තියෙනවා. කොච්චර අපි හොඳට ඉවසීමෙන් කටයුතු කරගෙන හිටියත් මේ තරහයන ස්වභාවය අපි තුල තියෙනවා. මේක අවබෝධ කරගන්නට අවශ්‍යයි. මේක හදාගත්තේ නැත්නම් මේ ආර්ය මාර්ගය තුල ගමන් කරන ආර්ය ශ්‍රාවකයා নানা ප්‍රකාර විඩාවන් වලටපත් වෙනවා. සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසේවා කියා මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරන මේ ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා Taman තුල द्वේෂය තවත් තියෙන බව. කොහොමද ඒක වැටහෙන්නේ? මිතුරු මෙනෙහි වෙනකොට මිතුරු මතක් කරනකොට භාවනාව හොඳට සිදු වෙනවා. අතුරෙක් බැරි වෙලාවත් මතකෙට ආවොත් අපට හිංසාවක් පීඩාවක් වේදනාවක් කරපු පුද්ගලයෙකුගේ ස්වરૂපය මතකෙට ආවොත් මෛත්‍රී භාවනාව වෙනස් වෙන බව අපට තේරෙනවා ඒ නියම ධාරිතාවෙන් මෛත්‍රී තරංගය කයෙන් නොනික්මන බව අපට පැහැදිලි මේකට හේතුව තමයි අර ඡායාව අර රූපය අපි තුල මතක් වීම අපි නොදැනුවත්වම අපේ චිත්ත වීතිවල වෙනසක් ඇති වෙලා මේ අවබෝධය ආපු ගමන් භාවනා යෝගියා කල්පනා කරනවා මෙච්චර කාලයක් ඔතට භාවනාව සිදු වුණානේ මෙච්චර කාලයක් හොඳට භාවනා කළානේ එකපාරට මේක වෙනස් වුනේ කොහොමද? මතකයන් අවදි වෙනකොට මේ වෙනස සිදු වෙන බව මේ භාවනා යෝගියාට වැටහෙනවා. මේ මතකයන් තියෙන්නේ කොහෙද? මේ මතකයන් රැඳිලා තියෙන්නේ කොයි ආකාරයකද කියන එක පිළිබඳ එයා ගවේෂණයකට ලක් වෙනවා. ඔහෙලා බලනකොට පේනවා මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මෛත්‍රී භාවනාව තුළින් මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ නැති හේතුව දැන් වැටහෙනවා. දේශනාවේ සඳහන් වෙන්නේ මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරලා ඒ මෛත්‍රිය කියන එකම ගුණධර්මයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා මේ භද්‍ර කලාප කියලා. එහෙනම් බුද්ධත්වයට යන්න පුළුවන් අපට මාර්ගඵලයකටවත්පත් වෙන්න බැරි නම් මේ මෛත්‍රිය කියන පාරමිතාවේ තියෙන දෝෂ අදන්න ඕනේ. නිකම්ම නිකං ගයක් ඇදුවාට මිනිසුන්ට ඉන්න බෑ. ඒකට දොර ජනෙල් තියෙන්න ඕනේ. වැසිකිලි කැසිකිලි පාසුකම් තියෙන්න ඕනේ. වතුර පාසුකම් තියෙන්න ඕනේ. වාලේ තෙමෙන් නැතුව හදලා තියෙන්න ඕනේ. එන්න පුළුවන් විදියට සුදුසු විදියට ඒවා ගොඩනගලා තියෙන්න ඕනේ. ගැයක් කියලා කිව්වට එහෙම ඉන්න බෑ. එහෙම ඉන්න මිනිසුන්ට අපහසුයි. එහෙනම් මෛත්‍රිය කොයිදෝ නිකන් වඩනවා වාගේ එහෙම වඩාගෙන ගියාට හරියන්නේ මේකේ ප්‍රමිතියක් තියෙනවා. මෛත්‍රිය වැඩෙන්න වැඩෙන්න පැය 24ක් ගානේ අපගේ ಗುಣ වැඩෙන්න ඕනේ. සිල් ගන්න අවශ්‍ය නැහැ. මෛත්‍රිය වඩන පැය 24ක් ගානේ සිල් පිරෙන්න ඕනේ. අපගේ සිත තුළ තිබෙනා වූ ක්ලේශ ධර්මයන් එන්න එන්න තුනී වෙලා නැති වෙන්න ඕනේ. මේ කටයුත්ත වෙන්නේ නැතුව අපි නිකම් මෛත්‍රී භාවනාවක් ප්‍රගුණ කළාට ඒ මෛත්‍රී භාවනාවෙන් අපට වැඩක් නැහැ. ප්‍රතිඵලයක් නැහැ. කාලය අපරාදේ. අතුරා මතක් වෙනකොට Taman තුල වෙනසක් ඇති වෙනවා ඒ වෙනස ඇති වෙන්නේ තම්පතු අවදි වීම තුලින් කියන එක අවබෝධ වුණාම ඒ භාවනා යෝගියා කල්පනා කළා මේ තම්පතුව තියෙන්නේ කොයිද කියලා බලනකොට මේක තියෙන්නේ ඇසේ අපි මේ ලෝකයේ තියෙන නාම රූප දිහා බලාගෙන මේ භෞතික වස්තු දිහා බලාගෙන ජීවින් දිහා බලාගෙන අපි එකතු කරපු තැම්පතුවක් තමයි මේ මතුවලා තියෙන්නේ. අපට පේනවා අතුරාගේ රූපය. අතුරා මතක් වෙලා. රූප තියෙන්න බෑනේ කටේ. රූප තියෙන්න බෑ කනේ. රූප තියෙන්න ඕනේ චක්කුවේ. එනම් මේ චක්කුවේ තියෙන චක්කු ප්‍රසාදේ නම් වූ ගබඩාවෙන් මේ රූපය මතු වුණා. මේ ගබඩාවෙන් මතුවෙච්ච මේ රූපය මෙනෙහි වෙනකොට ඒ රූපයට අදාළ කර්මය සිතේ අවදි වෙලා අසුවලා මේම කළා මේම කළා අපට නිନ୍ଦ අපහාස කළා එයා නිසා අපේ ජීවිතයේ ගොඩාක් අනතුරටපත් වුණා මේ කරුණු කාරණා මතක් වෙන්න පටන් ගත්තාම එයා තුල කම්පනයක් ඇති වෙලා පීඩනයක් ඇති වෙලා මානසිකත්වේ විකෘති වෙන්න පටන් ගන්නවා මේක තමයි द्वේෂය කියන නමින් අපි හඳුන්වන්නේ මේකේ යථාර්ථය මේක තුල පවතිනා වූ විද්‍යාත්මක භාවය වැටහුනේ නැත්නම් द्वේෂය අදන්න බෑ ගොඩාක් අය ඉන්නවාද තරහා යනවා තරහාගින් නිවුනට පස්සේ එයා දන්නේ තරහාගිය බව. එයාගේ මානසිකත්වයේ විකෘති වෙලා තමන්ගේ ස්වභාවය වෙනස් වෙන බව වැටහෙන්නේ නැත්නම් මන්ද මානසිකත්වයෙන් කටයුතු නිරත වෙනවනම් එයාගේ ලෝකෝත්තර ජීවිතය ගොඩාක් අසාර්ථකයි කියලා අපිට කියන්න පුළුවන්. සමහර අය කට්ටිය දන්නවා Tamanට තරහා යන බව දැන් තරහා යන්න යන්නේ කියලා දන්නවා තරහා මේ යමින් පවතිනවා කියලා දන්නවා ඒත් එක වළක්ව ගන්න දක්ෂ නැහැ වචනවල සැරගතිය තියෙනවා ක්‍රියාවල් වල සැරගතිය තියෙනවා සමහර කතා කරන්නේ වේගෙන් ඇවිදිනවා පිටත් වෙනවා මූණ විරූප කරගෙන නිස්සබ්දව කරබාගෙන ඉන්නවා මේ හැම දේ තුලින්ම द्वේෂය නිට්ටාවට නැහැ කියන එක නෙමෙයි ඔප්පු වෙන්නේ තියෙනවා පාලනයක් යටතේ තාම අසනීපේ තියෙනවා සමහර වෙලාවට द्वේෂය තිබුණාම අපි වෙනත් ප්‍රතිචාරයකින් පෙන්නනවා කතාබා මොකවත් නැහැ එයත් එක ගනුදෙනු මොකවත් නැහැ තරහද තරහා නැහැ නම් කතා කරන්නේ කතා කරන්නේ නැත්නම් ඉතින් තරහා නේද එයාව දකින්නකොට ඉමින්සර මග ඇරලා යනවා නම් ඒකත් තරාවේ සලකුණක් නේද? එයාට යාපත කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඒකත් තරාවේ සලකුණක් නේද? එයා ගැන කතා කරනවට සාකච්ඡා කරනවට කැමති නැත්නම් ඒකත් තරාව තැම්පත් වෙලා තියෙන බවට සාක්ෂියක් නේද? මේ විදිහට මේ द्वේෂය নানা ප්‍රකාර මට්ටම් වලින් අපේ කය තුල පවතිනවා. අපි දන්නවා මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් මැදිලා තියෙන්නේ පඨවි ආපෝ වායෝ තේජෝ වලින් සතරමා භූත වලින්. එනම් මේ द्वේෂය කියන එක අපි තුලින් ඇතිවෙන්න ඕනේ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ මේ මට්ටම් අතර තුලින්. පඨවි මට්ටමින් द्वේෂය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ආපෝ මට්ටමින් द्वේෂය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. වායෝ මට්ටමින් द्वේෂය ක්‍රියාත්මක වෙන්න පුළුවන් තේජෝ එහෙම නැත්නම් ආලෝක මට්ටමින් द्वේෂය ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ මට්ටම් අතර පිළිබඳ අවබෝධය නැත්නම් අපීතාවෙන් ඉන්නවා මට තරහා නැහැ द्वේෂේ නැහැ සංයුත්ත නිකායේ අභිනන්දන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා द्वේෂේ යම්කිසි කෙනෙක් නැති කළා නම් එයා අනාගාමි ඵලයටපත් වෙනවාට මං අප වෙනවයි කියලා. එනම් වාග්යතුන් වහන්සේ නමක් අප වෙනවා නම් ඒකාන්ත වශයෙන් මේක සිදු වෙන්න ඕනේ. මට තරහා යන්නේ නැහැ කියලා අත්ුස්සන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එයා අනිවාර්යම අනාගාමි ඵලයේ ඉතියොත් අපට කියන්න පුළුවන් එයා द्वේෂය හදලා කියලා. එහෙම නැතුව සාමාන්‍ය කෙනෙක් පුදුජන ස්වභාවයේ ඉඳලා මට තරහා යන්නේ නැහැ කියලා කිව්වනම් එයා තුල තරහා තියෙන බව පෙන්වන්න පුළුවන්. එයා ගොඩාක්ම අකමැති දේ කළාට පස්සේ මොකවත් වෙන්නේ අපි එයාට නෙමෙයි කළේ. එයා කැමති නැහැ දේවල් දකින්න. අපි වෙනම ඇසිරෙනවා එයාටයි තරහා යන්නේ. එයා කැමති නැහැ මේ වාගේ දේවල් අහන්න කියලා එනකොට එයාට කියන්නේ අපි වෙනම යට ඇහෙන්න සාකච්ඡා කරනවා. යටතරව යනවා. එහෙනම් මේ වාගේ අපි දන්නේ නැහැ මුලා වෙච්ච අවස්ථා අනන්ත අප්‍රමාණ අපගේ ජීවිතවල තියෙනවා. තරාගිය ගමන් බඩු මුට්ටු පොලේ ගාලා කෑ ගාලා බැනලා කැටි පොළු ගන්නවා නම් ඒ කියන්නේ පටවි මට්ටමේ द्वේෂය ප්‍රකාශයටපත් කරනවා. ආපෝ කියලා කියන්නේ ගැරුවාම ඔළුව පැලෙන්නේ නැහැ. ආපෝලි ගැව්වම රිදෙන්නේ එහෙනම් ඇඟීම් වලින් අපි ඉරියව් වලින් පෙන්නනවා තරහා ගියා කියලා කතා කරගෙන ඉන්න ගමන්ම අපි එතනින් ගියා නැගිටලා ගියා කතා කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ කතා කරන දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා ඌලගෙන ඉන්න පුළුවන්කම තියෙන්න එපාය දැන් බැරි වෙලාවත් අපට යම් කිසි කෙනෙක් කියනවා මේ වගේ අය මේ ලෝකයේ දුර්ලභයි ශ්‍රේෂ්ඨ පින්වතුන් මේ වගේ උත්මයෝ අපට දකින්න ලැබීම වාසනාවක් මේ වගේ ಗುಣධර්ම වලින් පිරිච්ච කට්ටිය මේ ලෝකයේ ඉන්න එක පිළිබඳ අපට ආඩම්බරයි කියලා මේව නැති ಗುಣ විශාල වශයෙන් කෑ ගාලා කියනවා. අපි ගැන වර්ණනාවක්. දැන් අපි නැගිටලා යනවාද යන්න බෑනේ අපට. ඇයි අපිව දැකීම ඒගොල්ලන්ට ප්‍රීතියක් නම් දැන් නැගිටලා ගියාම අපි වගේ දුස්සීලයක් නැහැ කියන එක පේනවනේ. එහෙනම් අපේ ආත්මගරුත්වය රැකගන්න අර කියන කරුණු ඇත්තයි කියලා පෙන්න ගන්න ඔප්පු කරගන්න අපි ඉන්නවා කිසිම ප්‍රශ්න නැ පැය ගාණක් ඉන්නවා. ඇයි ඒ වර්ණනාවට අපි කැමැතියි. ඒ වගේම තමයි අපට යම්කිසි අවස්ථාවක යම්කිසි කෙනෙක් බැනලා නිඳා කරනවා නම් අපාස කරනවා නම් අපගේ තියෙන ආත්ම ගරුත්වය නැති කරනවා නම් වචන වලින් වහාම පිටත් වෙන්න සූදානම් ඒ කියන්නේ තරහා ඇති වෙලා කියන එක සාක්ෂියකින් ඔප්පු කරන්න සූදානම්. එහෙනම් මේ ඇඟීම් වලින් ඉරියව් වලින් අපගේ මූණ වෙනස් වෙනවා. පැය දෙකක් විතර ඉන්න පුළුවන්. හැබැයි මෙතනින් පස්සේ විනාඩියක් ඉන්න බෑ. තප්පර 8ක් ඉන්න බෑ. ඒ කියන්නේ ඇඟීම් වලින් එයා තුල තාම द्वේෂය තියෙන බව පෙන්නනවා. ඒ කියන්නේ අනාගාමි ඵලය තියා මොකවත් නැහැ. තාම ලෝභ දේශ මොහ පවතින බවට සාක්ෂි දරනවා. එහෙනම් අපේ ජීවිතවල අපි ඊතන මට්ටමින් නෙමෙයි මේ ක්ලේශ මායя කියන මාය අපට වඩා දක්ෂයි. අපිව ආක්‍රමණය කරන්න ඇසකන දිවනාසය සමසිත විනාශ කරන්න එයා ගොඩාක් දක්ෂයි. අපි හිතාගෙන ඉන්නවා අපිතරම් මේ ලෝකේ දක්ෂ මිනිස්සු නැහැ කියලා. අපි ඊතාවෙන් ඉන්නවා අපි අඩුපාඩු හදාගෙන ඉන්නේ කියලා. අපි ඊතාවෙන් ඉන්න අපි එක්කෝ මාර්ගයක ඉන්නවා නැත්නම් ඵලයක ඉන්නවායි කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. අපි දුෂ්ටිගත වෙලා මුලා වෙලා එකක් අල්ලාගෙන ඉන්නවා. ඇත්තටම එහෙම එකක් නෑ. එහෙනම් අපි ඇඟින් වලින් ඉරියව් වලින් අපගේ द्वේෂය අපි එලි දැක්කෙව්වා. රඹ දැක්කෙව්වා. තවත් ක්‍රමයක් තමයි නැකිట్లా යන්නේ නැහැ. එයා ඉවසලා ඉන්නවා. කිරියා වලින් මොකවත් වෙන්නන්නේ ඒ සාර්ථ දාන්ත විදිහට පිළිමේ වාගේ ඉන්නවා. බඩු මුට්ටු පොඩි කරන්නේත් නැහැ. අපි හිතන පුදුමාකාර ඉවසීමක් තියෙනවා. අපි කියන තේ ටිකක් බමුද ඕන්නේ නැහැ. හැබැයි මේ සාකච්ඡාව ආරම්භ කරනකොට වැඩ ඉන්න කිව්වම එහෙමයි කියලා අපි කිව්වා. මේ දවස්වල කොහොමද සපසනීප ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නවා ගොඩාක් ස්තුතියි කියලා කිව්වා. ඒ වචනවල ඒ මල් පිපුණා වාගේ නිර්මල ගතියක් තිබුණා. ප්‍රියමනාපතාවයක් තිබුණා. යහපත් ස්වභාවයක් තිබුණා. දැන් ටිකක් දොස් කියලා ඉවරලා ආනවා. මේ තේ ටික බොනවද? ඕන්නේ නැතේ. ඔබ වහන්සේ මේ අපෙත් එක්ක ටික සාකච්ඡා කරන්න ගියා නෑ මට වැඩ තියෙනවා. මොකද්ද මේ වචන වලින් ප්‍රකාශයටපත් වෙන්නේ Taman තුල කැළඹිච්ච ස්වභාවයක් තියෙන බව වචන වලින් එලිදරව් කරනවා මේ අත්දැකීම් අපට ඕනතරම් අපේ ජීවිතයේ තියෙනවා අපගේ රැකියා ස්ථානවල යම්කිසි කෙනෙක් එක්ක අපි ටික අමනාප නම් අපි ආගේ රස්සාව නැති කරන්නේ ඉරියව් වලින් එයාට පෙන්වන්න අපේ පාඩුව අපි වැඩ කරගෙන යනවා. නමුත් එයා අපෙත් එක්ක වෙලා කතා කළොත් එයාට දෙන උත්තර අර ගොඩාක් ිතවත් කෙනාට දෙන උත්තරට සාපේක්ෂව බලනකොට ටිකක් වෙනස්. ඒ කියන්නේ ආ වචනය තුලින් වායෝ මට්ටම තුලින් එයාගේ द्वේෂය තරහා එයා ලෝකිත ප්‍රකාශයටපත් කරනවා. එහෙනම් අපි අතර යම්කිසි පුංචි පුංචි අමනාපකම් තිබුණාම පරිගන්නේ ඉරියව් වලින් එයාට විරුද්ධව කටයුතු කරන්නේ නමුත් එයාට උත්තරයක් දෙනවා නම් ඒ උත්තරෙන් අනිත් හැමෝම දැනගන්නවා මේක ටිකක් ප්‍රශ්නෙට මැදි වෙච්ච උත්තරයක්. තවත් සමහර අය ඉන්නවා තමන්ගේ ජීවිතේ භෞතිකව ඒ තරහ පෙන්වන්නේ නැහැ. ඇඟින් වලින් ඉරියව් වලින් පෙන්වන්න හොඳට hina වෙනවා දැක්කාම. හරි සන්තෝසයි යාට. ඒ වගේම තමයි කටයුතු කරනකොට කතා කරනකොට බොහොම ලස්සනට කතා කරනවා. කොහොමද මාත්‍යා මේ දවස්වල සන්තෝෂයෙන් ඉන්නවද කියලා හොඳට අහන හොඳට කතා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ දවස්වල කොහොමද ලෝකෝත්තර ජීවිතය කියලා එහෙම හොඳට කතා කරනවා. හැබැයි ඉතේ යාට තරහා තියෙනවා මේ වගේ මිනිස්සු නම් කවදාවත් ඇදෙන්නේ නැහැ. මේ වගේ මිනිසුත් එක්ක ආශ්‍රය කරලා බෑ. ඒ විදිහේ යම් යම් අමනාපකම් මේ සිත තුළ කොඳුරනවා. හැබැයි ආ දක්ෂකමක් වඩලා පාරමිතාව පුරලා එයාට ලස්සනට තරව අගවන්න නැතුව කතා කරන්න පුළුවන්. සමහර අය අපි දැකලා තිනවා රැස්වීම් වලදී තමන්ගේ අතුරාගෙන තමයි ඉදිරිපත් කරන්නේ නමුත් ඒ දායක පින්වතා අපට මේ වගේ විශාල සේවාවක් කරලා තියෙනවා අර්ථද මේකද කියලා බොහොම ලස්සන වචන ප්‍රියමනාප වචන වලින් වාක්‍ය අදලා එයාට ප්‍රශංසනීය ලෙසම කතා කරනවා. හැබැයි ඇතුලේ තරහා තියෙනවා. කොයි වෙලේද අවස්ථාව අම්බුනේ ඒ වන්දිය ගන්නත් එයාගේ මානසිකත්වයේ සූදානම්. හැබැයි කතා කරනකොට ඒම කිසිම දෙයක් නෑ ලස්සනට කතා කරනවා. හැබැයි ඇතුලේ ගොදුරනවා. මේ කියන්නේ ආලෝක මට්ටමින් සිත කියන මට්ටම තුල එයාට විශාල වශයෙන් එයාගේ අඩුව තියෙනවා. අනිත් මට්ටම් වල පේන්න මොකවත් නැහැ. එහෙනම් අපි මේ द्वේෂය ඇදුණයි කියලා කියනවා නම් द्वේෂය අදලයි කියලා කියනවා නම් අවංකම මෛත්‍රී භාවනාව වඩන මේ භාවනා යෝගියා තේරුම් ගන්න ඕනේ ද්වේෂය අදලා තියෙන්නේ පඨවි මට්ටමෙන්ද ආපෝ මට්ටමෙන්ද වායෝ මට්ටමෙන්ද තේජෝ මට්ටමෙන්ද කියන එක පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා මුලා වෙනවා. සමහර පින්වතුන් ඉන්නවා ටික සැරට බැන්නාම කලබල මොකවත් නැහැ. ආගෙන ඉඳලා යනකොටත් වැඳලා අවසරයි අපේ ආන්දුනේ. මේ පණිවිඩය ගොඩාක් වැදගත්. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනාව මම පිළිගන්නවා. මම මේ අඩුව හදා ගන්නවායි කියලා අර ආත්ම ගරුත්වය බේරගන්න එපාය. හාමුදුරන්ට නිඳා කළාම තමන්ගේ චරිතය ඉවරයි. ඒ වගේ ගොඩාක් පැටි උදට 100න් ඉතලා කල්පනා කරලා බොහොම ශ්‍රද්ධාවෙන් මැඳලා යනවා. අබැයි සාමාන්‍ය විදිහට පන්සලට එනවා වගේ නිතරම එන්නේ නැහැ. ඒ කියන්නේ යාගේ චර්යාව වෙනසක් වෙලානේ. එහෙනම් මේ අවවාද අනුශාසනා පිළිගත්තයි කියලා ප්‍රසිද්ධියේ කිව්වට එයා පිළි අරගෙන නැහනේ. ඒක ඔප්පු වෙනවනේ. එහෙනම් තමන්ගේ අඩුව පෙන්නලා දෙන්නේ නිවනට ලං කරන්න සංසාර දුකෙන් එතර කරන්න මේ අවබෝධයවත් එයාලම තිබිලා නැහැ. හැබැයි ඉස්සර ආන්දරෝ පිළිබඳ හැමතැනම ಗುಣ කිව්වා දැන් ටිකක් ಗುಣ කියන තැන්වල ඉන්නත් අකමැති වාගේ දැන් චර්යාව වෙන තැයද තියෙනවනේ. ඒ පිළිබඳ මොනාරි කවුරුහරි ඇව්වාම ඒ උත්තරවලත් අඩුවක් තියෙනවනේ. මානසිකත්වයේ වෙනසක් තියෙනනේ. හැබැයි ක්‍රියාවෙන් කරන්නේ නැහැ. භෞතිකව ආනි නැහැ. නමුත් අනිත් මට්ටම් තුනෙන්ම එයාගේ ආනිය තියෙනවා. එහෙනම් මේ වාගේ මේ තුන් ආකාර අතර ආකාර දෙආකාර එක ආකාර කියලා ගත්තාම සෑම කෙනා තුළම ද්වේෂය මේ මට්ටම් අතරකින් එක මට්ටමක පවතිනවා පෘතුජන නම්. අදයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ද්වේෂය සම්පූර්ණයෙන්ම අයින් කළා නම් ඒ අයින් කරපු උත්මයා අනාගාමි වෙනවාට අප වෙනවා ඒ කියන්නේ ද්වේෂය නැත්තම් ඒකාන්ත වශයෙන්ම යා අනාගාමි ඵලයට පත් වෙලා ඉන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව එනම් මේ අනාගාමි ඵලයටපත් වෙච්ච උත්තමයා තුල මේ මට්ටම් අතරකින් द्वේෂය තියෙන්න බෑ. එහෙම එකක් ඇති වෙන්නට බෑ. එහෙනම් අපි දැක්කා අපේ tempatuව අවදි තමයි මේ ප්‍රශ්නෙට හේතුව අපගේ තරාකාරය විරුද්ධවාදියා අපට සී වුණා. එයා අපගේ මතකයට ආපු නිසා මෛත්‍රී භාවනාව අවුල් වෙලා මේක වෙන පැත්තකට ගියා. දැන් අපට මතක් වෙනවා විශේෂ නිന്ദා අපාස ලැබපු අවස්ථාවක්. මිනිස්සු අපට දොස් කියලා දැනලා අපට විශාල වශයෙන් විවේචනය කරපු අවස්ථාවක් අපට මතක් වෙනවා. ඇයි අපි මේ ලෝකයේ ප්‍රශංසාව කීර්තිය ගෞරවය බලාපොරොත්තුෙන් හිටපු නිසා ප්‍රතිවිරුද්ධ දේ පටිසෝතගාමි දේ අපි කැමති නෑ අපි කැමති වෙලා හිටියේ අනුසෝතගාමි ක්‍රමවේදයක් ඒ ක්‍රමවේදය සිදු නැත්තම් අපේ බලාපොරොත්තු කඩවෙන විදියට මේ ලෝකේ වැඩ වෙනවා නම් වහාම කැළඹෙනවා ඒ කැළඹිල්ල අපට නවත්ත ගන්න බෑ මේ අවබෝධය අපි තුල තියෙන්න ඕනේ. මේ භාවනා යෝගියාට දැන් රූප පේන්නේ දැන් ඇයෙනවා අර මිනිස්සු ඇවිල්ලා අපට බැන්නා මේ මේ කරුණු බැන්නයි කියලා කරුණු ටික මෙනේ වෙනකොට දැන් ශබ්දය තමයි දැන් එයාට තියෙන ප්‍රශ්නය දැන් රූප පේන්නේ මේ මේ දේවල් මගේ කනට ඇවුනා මේ මේ විදියේ වචන අපට දේශනා කළා ශබ්ද පූජා පැවැත්වුවයි කියන මතකය අපට ඇති වෙනකොට මේක ශබ්දයට හදාළ නිසා සෝත ප්‍රසාදයේ තියෙන tempatu අවදි වීමක්. එනම් අපේ මෛත්‍රී භාවනාව තුළින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න බැරි සංසාර විමුක්තියටපත් වෙන්න බැරි හේතුව මොකද්ද? මේ ප්‍රසාදයන් මතුවලා අපගේ භවය විනාශ කරනවා. මොන මොන ප්‍රසාදයන් අවදි වුණාද කියන එක පිළිබඳ අපට අවබෝධයක් නැහැ. භාවනා යෝගියා අර නූල් බෝලයක් පැටලුණා වාගේ හැමතැනම පැටලලා ඇත්තට මෙතන ගැටයක් නැහැ. අවංකවම ගැටයක් නැහැ. මොකද නූල් බෝලේ දිග ඇරලා එකට ඔතලා ඒ එකට එකතු කරලා මුලිය වාගේ ඇදුවාම අපි කියන මේක සම්පූර්ණයෙන් පැටලිලා කියලා. ඇත්තටම ගැටයක් නෑ. අර එකතු කරපු විදියටම දිගෑරියා නම් නෝල් බෝලේ දිගෑරෙනවා. එහෙනම් මේ ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයේ ක්‍රියාකාරීත්වය ඒගොල්ලන්ගේ ආයතන වල ප්‍රසාදයන් තුල තියෙන tempatuව කම්පනයක් පීඩනයක් ඇති වෙනකොට ඒ තැම්පතු අවදි වෙලා අපි තුල ඇති කරන මානසිකත්වය මේ ටික අවබෝධ කරගන්න පුළුවන් නම් අවුරුදු ගණන් අපට අවශ්‍ය නැහැ කාලය දින ගානකින් අපට නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගන්නට අපට පුළුවන්කම ලැබෙනවා එහෙනම් අපට මේ මේ දේවල් කිව්වා අසුවලා මේ මට්මට කතා කළා කියන මතකයන් තියෙනවා නම් ස්ථීර වශයෙන් දැනගන්න මේ සෝත ප්‍රසාදයේ තියෙන මතකයන් අවදි වෙලා ඒ වචන ඒ විදියටම හැයනවා. ඒ බණිනකොට තිබිච්ච සැරගතිය ඒ විදියටම ඇයෙනවා. දැන් ඒ මිනිස්සයත් නෑ, shabdයත් නෑ. එහෙනම් මේක හැෙන්නේ කොහමද? ඇයෙන්න දක්ෂකම තියෙන ආයතන තුල තිබිච්ච තැම්පතුවයි මේ ඇයෙන්නේ. ඒ දෝංකාරයයි මේ ඇයෙන්නේ. මේ අවබෝධය අපි ලබන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි අපි භාවනා කරගෙන ඉන්නකොට අපට තවත් දෙයක් මතක් වෙනවා මම කාට හරි බැනලා දොස් කියලා නිඳා කළා විවේචනය කළා මේක මතක් වුණාම හරියට දුක හිතෙනවා පව් මේ මිනිස්යාට මම මේමත් කතා කරලා ටිකක් තරහා ගියා තමයි. ඒ මිනිස්යාට අපි මොනවාරි කියන්න ඕනේ, කතා කරන්න ඕනේ, බැලෑපත් වෙලා සමාව ගන්න ඕනේ. මගෙන් ලොකු වැරද්දක් වුණා කියලා මේ විදියට සිතමින් අපි කම්පණයටපත් වෙනවා. පීඩාවට මැදි වෙනවා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ ජීව ප්‍රසාදය තුළ මේ දිව තුළ තියෙන තැම්පතුව මතුවලා කතා කරන හැම එකක්ම හැම සබ්දයක්ම රසයක්ම තැම්පත් වෙන්න ඕනේ ජීවා ප්‍රසාදය තුල මේ ජීවා ප්‍රසාදයේ තිබිච්ච තැම්පතුව අවදි වෙලා ඒ තැම්පතු අවදි වුණාම දැන් අපි සිතින් කතා කරනවා. ඒ අද්දකින් අපට තියෙනවා ඕනම භාවනා යෝගියෙක් පෘතුජන මට්ටමින් භාවනා කරනකොට කොහොමද භාවනාවට කර්ම කාරණා අවිල්ල එක සාකච්ඡා කරපුවා අද්දකින් නැද්ද? ඔව් තියෙනවා. මොනාරි කාරණාව දැක්කාම ඒක මේම වෙනවා මේක මේම වෙන්න බෑ මේ විදිහට භාවනා කරගෙන ගිහිල්ලා මේ විදිහට කරනවා දවල් වෙනකොට මං ඇහැරෙනවා දානෙට මං නැගිටලා යනවා අවස් කාලයේ මෙච්චර වෙලාවක් භාවනා කරනවා මේව මං මන් තුළ කතා කරලා තිනවා හැබැයි කට ඇරියද නැහැ වචනයක් එළියට ඇවුනද නැහැ හැබැයි මේ දීර්ඝ කාලිනව කතා කරලා තිනවා සිතින් හරියටම වාක්‍යවල ඒ වාක්‍යවල අනාගත වර්තමාන අතීත කියන ප්‍රවේද හරියට තිබුණා. ඒ වචන හරියට ශබ්ද වුණා. කතා කරපු බවට අපිටම තේරෙනවා මම මේ සාකච්ඡා කළා කියලා. හැබැයි වචනේ අපත් එළියට ඇවිල්ලා නැහැ. එනම් මේ ජීව ප්‍රසාදයේ තුල තියෙන tempatu අවදි වුණාම සිත කතා කරනවා. එයා තනියෙන් සාකච්ඡා කරන පැය ගණන් নানা ප්‍රකාර කරුණාකාරණාව පටලගෙන පැයකනම් කතා කරනවා ඒ කියන්නේ පෘතුජන ස්වභාවයේ සංඛ්‍යාව ඉයලගින් එයා සාමාන්‍ය පෘතුජන ස්වභාවයේ ඉන්න බව එයාට තේරුම් ගන්න ඒ මට්ටමවත් නෑ එච්චර පුතුජනයි එහෙනම් අපි දැක්කා භාවනා යෝගියෙකුට රූප පේනවා නම් වර්ණ පේනවා නම් චක්කුවේ තියෙන ප්‍රසාදය අවදි වෙලා අසුවලා මේම කිව්වා මේම බැන්නයි කියලා නිന്ദා අපාස හැම එකක්ම මතුවලා පොරබදිනවා නම් ඒ කියන්නේ සෝත ප්‍රසාදය අවදි වෙලා Taman ධර්මෙම නැතුව Taman කතා කරනවා කට වෛලා කියනවා ඒත් කතා කරනවා සිත කතා කරමින් සාකච්ඡා කරමින් පවතිනවා ඒ කියන්නේ ජීවා ප්‍රසාදය අවදි වෙලා එක පාරට මතුවෙනවා කාරණාවක් අනේ දානම් පුදුම ගඳක් තිබුණා අර කුළුණොරිය ළමින් යනකොට එදා ධර්ම දේශනාවට වාඩි වෙලා ඉන්නකොට ළඟ හිටපු පින්වතා නාලන අරි ගඳයි අමෝ ආයෙනම් එයා ළඟ වාඩි වෙලා බෑ දැන් ඇත්තට මේ පුද්ගලයා ඉන්නවද ඇත්තටම දැන් ඒ ගඳ දැනෙනවද නැන්නේ දැන් ස්වභාව ධර්මයක් එක්ක ලස්සන අලංකාර පරිසරයක ඉන්නේ කොහමද දැන් ගඳ ස්පර්ශ උනේ එහෙනම් අපේ ගාන ප්‍රසාදයේ තිබිච්ච මතකයන් අවදි වෙලා අපි දන්නේම නෑ নানা ප්‍රකාර ගඳ අපට දැන් දැනෙනවා ඇත්තටම එම ගඳක් නෑ එහෙනම් අපි වාඩි වෙලා ඉන්නකොට අපට එකපාරට හිතෙනවා ටිකක් නැගිටින්න ඕනේ. ඇස්සරලා බලන්න ඕනේ. කකුල් දෙක මේ පැත්තෙන් මේ පැත්තට දාන්න ඕනේ. කොට්ටේ තව ටිකක් උස්සලා තියාගන්න ඕනේ වාඩි වෙන්න මේ ටිකක් රිදෙනවා වාගේ. එහෙනම් මේ කායික චර්යාවන් වෙනස් කිරීමට කායික චර්යාවන් පිළිබඳ කටයුතු වල නිරත වීමට අදහස් පාළ වෙනවා නම් අපගේ ඔළුව අරවන්න ඉතනවා කය ටිකක් කෙලින් කරගන්න හිතෙනවා. කෙලින් වෙච්ච කය ටිකක් පාත් කරගන්න හිතෙනවා. මේ වගේ ඉරියව් පිළිබඳ චර්යා පිළිබඳ අදහස ඇති වෙනවා නම් පොට්ටබ්බ ප්‍රසාදයේ තියෙන මතකයන් අවදි වෙලා එක ඉරියව්වක ඉන්නේ නැතුව අපිට ඕනෑ ඕනෑ ඉරියව්වල ඇසිරිලා බව කෝටි ප්‍රකෝටියක් මේ පොට්ටබ්බේ තුල සෑම තැම්පතුවක්ම තියෙනවා. ඒ තැම්පතු අවදි වෙලා දැන් මේ බඹයක් විතර උස තියෙන කය මේ කිලෝ 70 80 අරගෙන එය සංචාරය යන සූදානම්. සමහර අවස්ථාවලදී භාවනා කරනකොට බෑ දැන් නම් ඉන්න බෑ මං යනවා යන්න කියලා නැකිట్లా යනවා. හැබැයි මේ චිත්ත වීතියකට පුළුවන්කම තිබුණා මේ කිලෝ 60 70 උස්සාගෙන යන්න මේ අවබෝධය එයාට නැහැ. සිතවිල්ලකින් එයාට ගල් කැටයක් උස්සලා පෙන්නන්න බෑ. ග්‍රෑම් 50ක්වත් නැහැ. මේ ගල් කැටය උස්සන්න බෑ අල්ලන්න නැතුව. හැබැයි මේ කිලෝ 60 70 උස්සාගෙන යනවා. ඒ චිත්ත වීතියේ බලය ගැන එයාට අවබෝධ නැහැ. මෙච්චර ශක්තියක් තියනවද වාඩි වෙලා හිටපු මේ කය උසුලාගෙන යන්න. මේ පොට්ටබ්බ ප්‍රසාදය අවදි වෙනකොට තමයි මේ චර්යාවල දෝෂ ඇති වෙන්නේ. කැළඹිච්ච ස්වභාවය ඇති වෙන්නේ මේක අවබෝධ කරගන්නට අවශ්‍යයි. අපි নানা ප්‍රකාර දේවල් කල්පනා කිරීමට ගොදුරු වෙනවා. භාවනාව පැත්තකින් තියලා එක්ක අපි වැඩකොලේ ඉන්නවා, වෙලේ ඉන්නවා, පොලේ ඉන්නවා එහෙම නැත්නම් අපි කැමැතිම පූජා භූමියේ ඉන්නවා. ඉන්නේ වෙන දියාවක. හැබැයි දැන් එයා ඉන්නේ තවත් දියාවක. එයාගේ සිත নানা ප්‍රකාර විදියට ඇසිරීම් වලට කල්පනාවන් වලට ගොදුරු වෙලා මේ විදියට Tamange සිත මුලා වෙනවා නම් මනසින් ගොඩාක් දේවල් මෙනෙහි කරනවා නම් කල්පනා කරනවා නම් ඒ කියන්නේ මොකද්ද මනෝ සංචේත ප්‍රසාදය සිතේ ගබඩා වෙනවනේ හැම දෙයක්ම තැම්පත් වෙනවනේ ඒ ප්‍රසාදය අවදි වෙලා මනෝ සංචේතය නැත්නම් චිත්ත ප්‍රසාදය අවදි වෙලා ඒ සිතවිලි මතක් වෙලා ඈත කාලේ වෙච්ච හැම දෙයක්ම මතක් වෙනවා පුංචි කාලේ මතක් වෙනවා ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා තරුණ කාලේ මතක් වෙනවා ගෙදරක දෙමව්පියන්ගේ යටතේ පෞල් ජීවිතයක ඉන්නකොට ඒ කාලේ මතක් වෙනවා අපගේ ජීවිතයේ සිදුවෙච්ච নানা ප්‍රකාර සිදුවීම් මතක් වෙනවා මේ අවදියන් එක්ක මේම අවදි වෙන බවවත් දන්නේ නැතුව ඒ අවදි වෙන කරුණාකාරණා නවත්තන්න කිසිම දක්ෂකමක් නැතුව ඒවා නැවත නැවත මෙනෙහි කරගෙන පැය ගාණක් කරලා තියන්නේ භාවනාව නෙමෙයි මේ සිතේ ප්‍රසාදය ඒක තුළින් ඇතිවෙච්ච කර්ම කාරණාත් එක්ක ගනුදෙනු කරන එක. එනම් මේ द्वේෂය අපි අදන්න නම් මේ द्वේෂය ඇති වෙන්නේ tempatu වල කැළඹිල්ල නිසා නම් ඒ කැළඹිල්ල අප තුළ උම්මත්තක ස්වභාවය නිර්මාණය කරනවා නම් මේ ප්‍රසාදයන් අය තුළ තියෙන තැම්පතුව ආ කැළඹිල්ල ඒ පීඩණය අපි වටා ගන්නට අවශ්‍යයි මේ අවබෝධය නැතුව ඊළඟ පියවරට යන්න බෑ එහෙනම් අපි දැක්කා මේ තැන්පතු වල තියෙන ස්වභාවයන් මතක් වෙනකොට අවදි වෙනකොට අපගේ මිනිසත් භවය තිරිසන් භවයකට නිර්මාණය වෙනවා. මිනිස්්‍ය ගුණධර්ම අතුරුදාම් වෙලා තිරිසත් ගුණධර්ම අපි තුල අවදි වෙනවා ඒකත් මේ ප්‍රසාදයන් වල තියෙන තැන්පතු. එනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාස ප්‍රාස්වාස වෙනවා දිගටම මේ ප්‍රසාදයන් මතු වෙනකොට අවදි වෙනකොට ආස්වාස ප්‍රාස්වාසයේ වේගයත් වැඩි වෙනවනේ. කලින් බොහොම සෑල්ලුවෙන් හුස්ම ගත්තා තරහා යනකොට හුස්ම ගන්න වේගය වැඩි මේ කයේ ක්‍රියාකාරීත්වය වැඩි වචනවල වේගය වැඩි බලන බැල්මේ වේගය වැඩි ප්‍රතිචාර හැම එකක්ම වේගය වැඩි එහෙනම් මේ වේගය වැඩි වෙන බව එයාට තේරෙනවා සියලු සත්වයෝ සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්න ඕනේ කියලා භාවනා කරන භාවනා යෝගියාට මේ සියුම් අවබෝධය පහළ වෙලා ඒ අවබෝධය කරන කොටගෙන මේ වේගය අඩු කරනවා එච්චරයි කරන්නේ. ඇයි? ඒ මතකයන් අවදි වෙනකොට ඇති වෙන්නේ පීඩනයක් නම් පීඩනය තුනී වුණොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා නේද? ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි වෙනකොට එයා ආස්වාස ප්‍රාස්වාසයට සමවදිලා සිත පීඩවලා ඒක තුනී කරනවා 100ෙන් ඉන්නවා එතකොට ඒක තුනී වෙලා අඩු වෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ අඩු කරලා කායික චර්යාව පිළිබඳ 100 පීටලා මම නැගිටින්නේ මම යන්නේ නැහැ කලබල වෙන්නේ අතපය දික් කරලා වචන කියන්න යන්නේ කියලා මේ කයට සිත පීඩවලා 100 පවත්තලා මේ කය ක්‍රමක්‍රමෙන් ඒමම නිවිලා දානවා පිළිම වාගේ වාඩි වෙලා ඉන්නවා කිසිම දෙයක් කතා කරන්නේ නැහැ ප්‍රතිචාර නැහැ කය සම්පූර්ණම පීඩණයෙන් අඩු වෙලා දිව මත සිත පීඩලා 100ෙන් ඉන්නවා දිවෙන් කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ කතා කරන්න දෙන්නේ නැහැ වචනයක් නිර්මාණය කිරීමේ අවස්ථාව දෙන්නේ දිව මත සිත පීඩා 100 පවත්වාගෙන ඉන්නවා කිසිම වචනයක් කියන්නේ නැහැ. දිවේ තින කම්පණය, ඒ ප්‍රසාදයේ තින කම්පණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා තුනී වෙලා යනවා. කය නැගිටින්න යනවා, පිටත් වෙන්න යනවා. එයාට මෙතන ඌලගෙන ඉන්න බෑ කියනකොට සමමත සිත පීටලා 100න් ඉන්නවා. මේ කයට කිසිම චර්යාවකට ගොදුරු වෙන්න දෙන්නේ නැහැ. පොට්ටබ්බ ප්‍රසාදය ක්‍රමානුකූල නිවලා දානවා. ඒ වගේම තමයි සිත ගැළඹිලා එහෙම කතා කරන්න පුළුවන්ද මේම කතා කරන්න පුළුවන්ද අසාධාරණයි මේක නීතියට පටන් පටන් එකඟ නැහැ මේක පටහැනි දෙයක් කියන්නේ කියලා අපි নানা ප්‍රකාර කරුණු කාරණාවලත් එක්ක පොරබදිනකොට මේ සිත පොදුරනකොට සිත මත සිත පීතලා සිය පවත්නවා සිතේ චර්යාව පිළිබඳ සීයෙන් ඉන්නවා. එතකොට තේරෙනවා මම ආවේ මෛත්‍රී භාවනාව වඩන්න. මට දැන් වෙලා තියෙන්නේ එක එක ඒවා ඇහිච්ච දේවල්, පෙනිච්ච දේවල්, දැනිච්ච දේවල්, සිතිච්ච දේවල්, ඇඟිච්ච දේවල් එක කටයුතු කරන්න. මගේ වැඩ නතර වෙලා අනුන්ගේ වැඩ කරන සේවකයෙක් බවට පත් වෙලා කියන මේ අවබෝධය තමයි එනකොට අර සිතේ තියෙන වේගය අඩු වෙලා කම්පණය අඩු වෙලා තුනී වෙලා යනවා. මේ ආකාරයට අසකන දිවනාසය සමසිත කියන ආයතන අයමතම සිත පීඨවලා ඒ පීඩණය අඩු කරනකොට ඒ ප්‍රසාදයන් වලින් මතුවෙච්ච සම්පූර්ණ द्वेष ගතිය අඩු වෙලා ඒක තුනී තරංගයක් එමු නැත්නම් චිත්තානුපස්සනාව පවතින 100ෙන් යුක්ත තරංගයක් බවට පත් වෙනවා කර්මය නවතිනවා එහෙනම් ඉස්සෙල්ලාම මේ द्वේෂය අතුරුදාම් කරන්න द्वේෂයෙන් නිදහස් වෙන්න කැමති භාවනා යෝගියෙක් ඉන්නවනම් ඉස්සෙල්ලාම එයා වඩන්න ඕන කාරණාව තමයි මේ මෛත්‍රී භාවනාව තුළින් තමන්ගේ ප්‍රසාදයන් අය අවදි වෙන නිසා තමයි මේ ප්‍රශ්නේ මතුනේ තරාව, වෛරය, ක්‍රෝධය, ద్వේෂය කියන මේ ස්වභාවය මතුවෙන්නේ ආයතන අයේ තැම්පතුව තුලින්. ආයතන අයෙන් මේ තැම්පතුව අවදි වෙනකොට ඒ පීඩණය තමයි උම්මත්තක භාවය ඇති කරන්නේ මේකත් අවබෝධ කරගන්නට අවශ්‍යයි. එහෙනම් නැවත එයාට වැටෙනවා ඒ ඒ ආයතන වලින් ඇතිවෙනා වූ පීඩන තරංග මොනවද ඒ හැම එකක්ම වෙන වෙනවම මතක් වෙන්න අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕනේ රූප පේනවා නම් මේක චක්කුවක් කියපු දෙයක් අයිච්ච දෙයක් මතක් වෙනවා නම් මේක ස්රෝතයක් කතා කරපු දෙයක් බනපු දෙයක් ඇති වෙනවා නම් මතක් මතක් මතක් වෙනවා නම් ඒක ජීවා ප්‍රසාදයක්. ගන්ධය පිළිබඳ සුවඳ පිළිබඳ මතක් වෙනවා නම් ඒක ගාහණයක්. චර්යාව පිළිබඳව මතක් වෙනවා නම් ඒක පොට්ටබ්බයක්. සිතේ යමක් මතක් වෙලා මෙනෙහි වෙලා සාකච්ඡා වෙලා ධර්ම දේශනාවක් වෙලා පැය ගණන් කතා කරනවා නම් ඒක මනෝ සංචේතයක්. එහෙනම් මේ ආයතන අය තුල ඇතිවෙන්නා වූ කම්පණයෙන් ඒ ප්‍රසාදයන් තුලින් මතුවෙන්නා වූ ධර්මතාවය වෙන වෙනමම වටහා ගන්න පුළුවන් දක්ෂකම අපි තුල ඇති වෙන්න ඕනේ. මේක ආවල් ප්‍රසාදයෙන් ඇති වෙන්නේ කියලා හරියට දැනගත්තොත් විතරයි ඒ ප්‍රසාදය මත සිට පීතලා සිය පැවතුවාම ඒ ඇතිවෙන්නා වූ තරංගයේ පීඩනයේ කම්පණය චිත්තානුපස්සනාව තුළින් මෙල්ල වෙනවා පාලනය වෙනවා ක්‍රියාකාරීත්වය අවම වෙලා නවතිනවා අපි දන්නවා මේ 100ට විතරයි කර්මය නවත්තන්න පුළුවන් හැම දෙයක් මතම 100 පීඨවාම 100ෙන් කටයුතු කළාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතන කර්ම ගොඩ නගන්නේ නැහැ කියලා එහෙනම් අපේ ප්‍රසාදයන් වල 100 අඩු නිසා නේද මේ තරම් අවදියක් ඇති උනේ කැළඹිල්ලක් ඇති උනේ ක්‍රියාකාරීත්වයක් ඇති උනේ මේ අවබෝධය අපට එනකොට මේ ඇතිවෙච්ච කැළඹිල්ල මතක් වෙච්ච දේ මොන ආයතනේ මොන ප්‍රසාදයටද අයිති කියන එක අරියටම දැනගෙන ඒ ප්‍රසාදය මතසිත පීතනවා ඒ ආයතනය මතසිත පීතනවා පීතලා සීයෙන් ඉන්නකොට සිතේ වේගය අඩු වෙන ධාරිතාවට අනුව ඒ ආයතනයේ වේගය අඩු වෙනවා ඒ ආයතනයේ වේගය අඩු වෙනකොට ඒ tempatu වෙන් ඇතිවෙනා වූ තරංගවල ප්‍රමාණය ගණනය අඩු වෙනවා අවදිය ක්‍රමක්‍රමයෙන් අවදි අඩු වෙනකොට අවම වෙනකොට අර මානසිකත්වයේ වෙනස් වෙලා සිත ගොඩාක් සෑල්ලු වෙලා භාවනානුයෝගී චෛතසිකයක් බවට පත් වෙනවා ද්වේෂය අපට ඕනෑ විදියට හදන්න බෑ. තරහාගේ ගමන් බස් එකේ නැගලා ඈතටකින් වාඩි වෙලා හිටියට හරියන්නේ නෑ. පිටුපාල නැකිටලා ගියාට හරියන්නේ නෑ. ඒ හැම අවස්ථාවක් තුළම මූණ එල්ලාගෙන හිටියට හරියන්නේ ඒක ඉවසීම නෙමෙයි. ද්වේෂය අවබෝධ කරගත්තා වූ මානසිකත්වය ඒක නෙමෙයි. එහෙනම් द्वේෂය සැබවින්ම අවබෝධ වෙලා ඒක නැත්තටම නැති වෙලා තුනී වෙලා යන්න නම් द्वේෂයට මුල් වෙච්ච කාරණා පිළිබඳ ඒ කාරණාව තුල ඇතිවෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය ලබන්නට අවශ්‍යයි මෛත්‍රී භාවනා වඩන මේ භාවනා යෝගියාට මේ කාරණා ක්‍රම ක්‍රමෙන් අවබෝධ වෙන්න පටන් ගන්නවා එයාට හිතෙනවා මෛත්‍රිය තුලින් මේ ලෝකේ බුදු වෙන්න පුළුවන් කියන එක ඇත්ත හේතුව මේ द्वේෂය අදන ක්‍රමවේදය මට වැටහුණා මේ द्वේෂය මම අදනකොට මාර්ගඵල නිවන් අවබෝධ වෙනවා Tamanගේ චරිතය දැන් අවබෝධයටපත් වෙමින් පවතිනවා ප්‍රඥාව වැඩමින් පවතිනවා උත්තරී මනුෂ්‍ය ධර්ම වැඩමින් පවතිනවා මේ අවබෝධය එයාට පාළ වෙනවා එහෙනම් අපේ ජීවිතය තුළ අපි ඕනතරම් කාලයක් මෛත්‍රී භාවනාව වඩන්න ඇති මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න ඇති නමුත් අද මේ මෛත්‍රී භාවනාව තුළින් අපි ලබාපු ඵලයක් නැහැ මෛත්‍රී භාවනාව කරන්නේ අපි ගොඩාක් දුරට ප්‍රශ්නයක් කරදරයක් ඇති වුණාම අපට යම්කිසි කෙනෙක් විරුද්ධ වුණාම අතුරෙක් පාල වුණාම අපට යම්කිසි ගැටලුවක් ඇති වුණාම වාම මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය ඇති වෙනවා. අපි මෛත්‍රී භාවනාව කරන්නේ අපේ සිත දුෂ්‍ය වෙයි, කෙලෙස් වලින් පිරෙයි, අතරමං වෙයි, ಗುಣධර්ම නැති වෙයි කියන බයට නේද? අපට යම්කිසි කෙනෙක් විරුද්ධ වෙනකොට අපට විරුද්ධව කටයුතු වල නිරත වෙනකොට මෛත්‍රී භාවනාව කරන්නේ අරයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන නිසා නේද? අපගේ සිත කැළඹෙනවා. අපට අකටයුත්තක් වෙනවා. ඒක නිසා නේද? එහෙනම් මෛත්‍රී භාවනාව ප්‍රශ්නයකදී කරනවා නම් අනි සෑම මොහතකම මෛත්‍රී භාවනාව අමතක කරලා ඉන්නවා නම් ඒක මෛත්‍රී භාවනාවක් නෙමෙයි. මේක අර පුදුජන මිනිසුන්ගේ ප්‍රතිකාරයක් වගේ කකුල කැපුණත් බේත් දානවා. අතපය කැඩුනොත් විතරක් පත්තුවක් බඳිනවා. අසනීප තත්ත්වයක් තියෙන බව දැනගත්තොත් විතරක් කසායක් බොනවා. එහෙම නැත්නම් කසාය බොන්නේ පත්තු බඳින්නේ හැබැයි ලෝකෝත්තර ආර්ය ශ්‍රාවකයා තමගේ ක්ලේශයන් ගැන අවබෝධ වෙනකොට අඩුපාඩු අවබෝධ වෙනකොට තමන් තුළ තියෙන අසත්පුරුෂ සෑම ගුණාංගයක්ම අසනීපයක් වශයෙන් දැනගෙන ඒකට කසාය පොනවා බේත් දීලා ප්‍රතිකාර කරනවා ලෝකෝත්තරව තමන්ගේ අදුපාඩු අවබෝධ වෙනකොට තමන් තාම ක්ලේශයෙන් එක ඉන්න බව තේරෙනකොට එයා බේත් බඳිනවා ඒ ඒ ආයතන වලට විසඳුම් දෙනවා එයා දක්ෂයි එයාගේ ආයතන වලට බේත් බඳින්න එහෙනම් තුවාලයක් එනකම් බලාගෙන ඉන්න ඔහෙලා බලලා නිතර නිතර බනිනවා රාත් බෝධියටපත් වෙන තාකල් එයාගේ දුකට එයා වෙදකම් කරනවා අපට වෙලා තියෙන්නේ කරදරයක් ඇති වුණාම ප්‍රශ්නයක් ඇති වුණාම අපගේ දුකට අපි විසඳුම් හොයලා ප්‍රතිකාර ලබනවා හැබැයි ප්‍රශ්නේ විසඳුණාට පස්සේ කිසිම මොහතක අපට උවමනාවක් නැහැ දුකට වෙදකම් කරගන්න. ගොඩාක් අය වේරවිහාර ස්ථානෙට ඇවිල්ලා පූජා භූමියට ඇවිල්ලා වන්දනාමාන කරනවා. එයාට තියෙන ප්‍රශ්නය තමයි එයාගේ භාර්යාව ඉසරදයක් වෙලා. එයාගේ ස්වාමි පුරුෂයා ඉසරදයක් වෙලා දරුවෝ කියන දේවල් මොකවත් අහන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් එයාට කරදරයක් වෙලා. දෙමව්පියොත් එක්ක ඉන්න බෑ කණක් ඇවිලා ඉන්න බෑ ඒගොල්ලෝ කියවන කතන්දර ඌලගෙන ඉන්න බෑ එහෙනම් මේ වාගේ මානසික ප්‍රශ්න ඇති වෙනකොට දුක ඇති වෙනකොට මල් පාන් ටික ගත්තා පන්සලට පැමිණියා බෝධි පූජා කියන්න එන සෑම කෙනාම කියන්නේ නෑනේ අපි ගොඩාක් විවේකයෙන් ඉන්නවා මේ දවස්වල භාවනාන යෝගීව ඉන්නවා කාලේ ටිකක් තියෙනවා ඉතුරු වෙලා අපරාධේ කාලේ ඒ නිසා මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න බෝධි පූජාවක් තියන්න ආවා කියලා කවදාවත් කියන්නේ එක්කෝ ලෙඩෙක් ඉන්නවා එක්කෝ අනතුරක් වෙලා නැත්නම් නව ව්‍යාපාර ස්ථානයක් පටන් ගන්නවා නැත්නම් දරුවෙක් විභාගයක් ලියනවා නැත්නම් නඩුවක් පැවරිලා එහෙනම් ප්‍රශ්නයක් මතුවෙනකොට ප්‍රශ්නයකට මුහුණ දෙනකොට ඒගොල්ලන්ට බෝධිය මතක් කළා තථාගතයන් වහන්සේ මතක් කළා ප්‍රශ්නේ නිර්වුල් වුණාම විසඳුණාම බෝධිය මතකත් නැහැ භාග්‍යතුන් වහන්සේ මතකත් නැහැ එයා පුදුජන ස්වභාවයෙන් නැවත දෛනික ජීවිතයටපත් වෙනවා මෛත්‍රී භාවනාව වඩන භාවනා යෝගියා තමන්ගේ චර්යාව පිළිබඳ මේ භාවනාව වඩනකොට තමන් තුළ ඇතිවෙන්නා වූ නිර්මාණය වෙන්නා වූ මේ මානසික ස්වභාවයන් පිළිබඳ අවබෝධය ලබන්නට අවශ්‍යයි හේතුව මෛත්‍රී භාවනාව වඩන යෝගියා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ වෙනකන් යන්න පුළුවන්කම තියෙනවා එතනට යන්න රාසින්වත් පවු නොවන විදියට මේ ක්ලේශ ධර්මයන් හැම එකක්ම නිරෝධ කරන්නට ඕනේ. තමන් තුළ පවතිනා වූ අඩුපාඩු හැම එකක්ම අදා ගන්නට ඕනේ. ඒම හදා ගන්නට නම් අනිවාර්යයෙන්ම තමන්ගේ මේ ස්වභාවයන් හැම එකක්ම අවබෝධ කරගන්නට ඕනේ. එහෙනම් මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියනකොට එක පාරටම අතුරුගේ රූපයක් මතු වෙලා තමන් මේ ලෝකේ නිന്ദා අපාසයටපත් වෙච්ච අවස්ථාවක් සී වෙලා එයා අදාළ කරුණු කාරණාවක් Tamange සිත තුළ මතක් වෙලා මේ මෙකක් වුණ ගමන් මේක ආවේ කොහෙන්ද මේම මානසිකත්වයන් නිර්මාණය වුණේ කොහමද මගේ අවසරයක් නැතුව කියන එක ගවේෂණය කරනකොට මේ මෛත්‍රී භාවනාව තුළින් द्वේෂය පිළිබඳ අවබෝධයත් द्वේෂය සම්පූර්ණ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය පිළිබඳ අවබෝධයත් එයා ලබනවා ඒ භාවනාව තුළින් එයා ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්නට අවශ්‍ය කටයුතු කරන්නේ කොහමද මේක නිරෝධ කරන්න මං කොයි ආකාරයෙන් කටයුතු කරන්න ඕනේද ඒ ආයතන අයේම ප්‍රසාදයන් අයතුලින් මතුවෙනා වූ සෑම කාරණාවක්ම තේරුම් අරගෙන වටාගෙන ඒ ඒ ප්‍රසාදවල තියෙන පීඩනය අඩු කරලා ඒ ක්ලේශ ධර්මය නිරෝධ කරලා නිරෝධගාමිනී පටිපදාවේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අපි ශ්‍රවණය කරපු මේ මෛත්‍රී භාවනාවේ द्वේෂය පිළිබඳ අවබෝධය අපගේ අත්දැකීමක්. මේ අවබෝධය අපි එසේ මෙසේ අවබෝධයක් වශයෙන් සලකන්නේ නැතුව මේක අපි වඩන ಗುಣධර්මයක් වශයෙන් පාරමිතාවක් වශයෙන් සලකලා නැවත නැවත මේක මෙනෙහි කරලා සෑම චෛතසිකයක් නිසාම Taman තුල වෙනසක් ඇති වෙනවා. භාවනා අරමුණ වෙනස් වෙලා වෙනත් වෙනත් අරමුණු වලට යනවා. මේ පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන්නට අවශ්‍යයි. අපි ලබාපු මිනිසත් භවයේ තුල අපගේ ජීවිතය තුළ ඕනතරම් අත්දැකීම් අපට තියෙනවා මේ වාගේ භාවනා විස්ථානවල අපේ වෙනස් වීම පිළිබඳ ධර්ම දේශනා ශ්‍රවණය කරනුමින් පවතින මොහොතේ নানা ප්‍රකාර සිටිවිලි වලට ගොදුරු වෙලා අපි මේ වගේ අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා මේ පිළිබඳ සම්පූර්ණ අවබෝධය ලබලා නිතර නිතර මෙනෙහි කරලා මේ චෛතසිකයට එයාට ඕනෑ විදියට කටයුතු කරන්න දෙන්නේ එයාට එයා ඉන්න අරමුණේ ඉන්න දෙනවා සිත නිවන වැඩපිළිවෙල අපි අද හිඳලා ක්‍රියාත්මක කරගන්නට අවශ්‍යයි. සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ මේ කමඨාන වඩන්නට ඕනේ. එකේ ඉඳලා නෙමෙයි අද ඉඳලා මේ තප්පරේ ඉඳලා මේ ධර්මදේශනාවෙන් අවබෝධ කරගත්තා වූ මේ කාරණාව අපි ප්‍රගුණ කරන්න ඕනේ වඩන්න ඕනේ අපේ චෛතසිකය තුළ ඇතිවෙනා වූ සෑම චෛතසිකයක්ම ප්‍රසාදයන් වල ඇතිවෙච්ච කම්පනයේ තරංගයේ ප්‍රතිඵලයක් එනම් ඒ පිළිබඳ අවබෝධය ලැබලා මේ වැඩපිළිවෙල වහාම නවත්තන්න ඕනේ භවගාමි ජීවිතයට සසරට දුකට අපේ කර්ම ගොඩනගෙනවා ප්‍රසාදයන් තුලින් අලුත් අලුත් චේතනා නිර්මාණය වෙනවා කර්ම නිර්මාණය වෙනවා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා මේ පිළිබඳ අවබෝධයෙන් 100න් කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ එනම් මේ පාන්දර අපි ශ්‍රවණය කරපු මේ ධර්මය මේ කමඨාන මේ භාවනාව අපගේ ජීවිතයේ අවසාන ධර්ම දේශනාව කමඨාන භාවනාව මේ ලබාපු මිනිසත් භවය තුල අපගේ වැඩනිමා වෙන්නට මේ භාවනාව වඩන්නට ඕනේ මේ කමඨාන වඩන්නට ඕනේ අපි සංසාරයේ අරගෙන ආපු සෑම ක්ලේශ ධර්මයක්ම අපි නිරෝධ කරන්නට ඕනේ මේ දේශනාව තුළින් කමඨාන තුළින් භාවනාව තුළින් එහෙනම් අපි ශ්‍රවණය කරපු ධර්මය ඒ තුලින් අවබෝධ කරගත්තා වූ ධර්ම ඥාණය අවබෝධය මේ කමඨාන මේ භාවනාව අපගේ ජීවිත කාලය පුරාම මතකේ රැඳිලා නැවත නැවත මතක් වෙලා මේ ආකාරයට අඩුපාඩු ටික ඇදිලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධයටපත් වේවා කියලා සාදුකාරයක් දෙන්න